ක්‍රියාත්මක ආනන්දේ මුසු රසාලිත් ගීතකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර අපේ පැරණි ගී පරපුරේ යම් යම් පුරුක් වර්තමානයේ ජීවමානව සිටිනවා. ජීවමානව සිටිනයි කියන්නේ ජීවත් වෙනවා වගේම ගායකයන් හැටියට ගායිකාවන් හැටියට සහ කලාකරුවන් හැටියටත් ජීවමානව සිටිනවා. වසන්ත සඳනායක අපි කවුරුත් දන්න ඊටාම විශිෂ්ට ග්‍රැම්ෆෝන් අවදියේ ගායිකාවක්. ඇය නමින් අපි ඔක්කොම අඳුරන්නේ වසන්තා සඳනායක කියලා. හැබැයි ඇගේ නම මුදුන්කොටුව මුණසිංහ ආරච්චිගේ ලීලාවතී පෙරේරා. හෙවත් වසන්තා සඳනායක. ඇය අපේ යුගයක ජනප්‍රියම ගායිකාවක්. හැබැයි ඒ පරපුරින් ඒ ඥාතිත්වය නිසාම සංගීත ලෝකයට ආපු පිරිසකුත් තව ඉන්නවා. ඒ අය ගැන අපි දන්නේ ඉතාම අඩුයි. වසන්ත සඳනායකගේ දොන් ධර්මපාල සඳනායකගේ කුරුඳුල් පුත්‍රයා වැඩිහිටි පුත්‍රයා තමයි දොන් සරත් ආර්යවංශ සඳනායක. ඔහු ජන්මලාභය ලබන්නේ 1939 දී. ඔහු ඒ මවගේ ආශ්‍රයෙන් ගායකයෙකු බවට පත් වුණු සංගීතවේදියෙක්. මව සමග ගුවන්විදුලියට ආගිය බොහෝ වෙලාවට ඔහුට හිතුණලු ගීත ගයන්න පුළුවන් නම් අම්මා වගේම කියලා. ඔහු අධ්‍යාපනය ලබන්නේ නාවල පිටියේ සාන්ත මරියා විද්‍යාලයේ. සාන්ත මරියා විද්‍යාලය කියනකොට නාවල පිටියේ මට මතක් වෙන්නේ සීටි ප්‍රනාන්දු. සීටි ප්‍රනාන්දුත් මූලික අධ්‍යාපනය ලැබුවේ නාවල පිටියේ මේ විදුහලෙන්මයි. එහි හිටපු බටහිර සංගීත ගුරුතුමිය තමයි සීටි ප්‍රනාන්දු කාන්තාරු කණ්ඩායමට බඳවා ගන්නේ. ඒ වගේම ඉතිහාසයක් තමයි සරත් සඳනායකටත් තියෙනවා. ෆිලිප්ස් ගුරුමාතාව මම හිතන්නේ බර්ගර් කාන්තාවක් වෙන්න ඕනේ. ඒ වගේම ඩියුඩ් මෙනෙලිය. මේ දෙදෙනා මම හිතන්නේ සිංහල ජාතිකයි නෙවෙයි. ඔවුන් තමයි සංගීත ගුරුවරයන් හැටියට නාවල පිටියේ සාන්ත මරියා විද්‍යාලයේ හිටියේ. ජන්මයෙන් බෞද්ධ වුණත් සරත් සඳනායකත් මේ පාසලේ කාන්තාරු කණ්ඩායමට බඳවා ගන්නවා. හරියට සීටි ප්‍රනාන්දුව බඳවා ගත්තා වගේම. කිතුණු ගීතිකා ගැයීමට මේ නිසා ඔහු පුරුදු වෙනවා. මෙහෙම මවගේ ඇසුරෙන් ගායනයට ඇතිවෙච්ච කැමැත්තත් නාවල පිටියේ මරියා විද්‍යාලයේදී කාන්තාරු ගීත ගායනා කිරීමට දැක්වූ කැමැත්තත් නිසා ඔහු ගායකයෙකු බවට පත් වෙනවා. ඔහුගේ ගීත රාශියක් ගුවන්විදුලි ගීත එකතුවේ තියෙනවා. අද අපි හිතුවා ඔහු නැවත අපේ රසිකයින්ට මතක් කරලා දෙන්න. මේ ඔබ අපි කුඩා කාලේ ඉඳලම රස විඳපු ඉතාම අපූර්ව ගීතයක් වසන්තා සඳනායකගේ වැඩිමල් පුතු සරත් සඳනායක සහ පුෂ්පරාණී ආර්යරත්න ගායනා කරන්නේ. ටිකක් එන්නකෝ ඇවිදින් ඉඳ ගන්නකෝ කුංචි කතාවක් කියන්න තියෙනවා කුංචි කතාවක් කියන්න තියෙනවා පාරයි ආදරයක් නැති ගානයි අතන පිටන තෙල්ලමටම මුළු දවසම ගෙවනවා ඒ මදිවට গিදර ඇවිත් මට කරදර කරනවා අක්කා නිකම් කෙත්ත වගේ හොයන්නේ මගේ වැරදිමයි කොහොම තරහ ගත්තොත් ඉක්මනටම නාකි වෙයි එකක් එන්නකෝ ඇවිදින් ඉඳ ගන්නකෝ පුංචි කතාවක් කියන්න තියෙනවා පුංචි කතාවක් කියන්න තියෙනවා නාටකාරයි ආදරයක් නැති ගානයි අස්ස හරිම කටකාරයි ආදරයක් නැති ගානයි මම නැහැ බය වෙන්නේ ඇස්කේ දේවල අත හම්බලා අම්මා ආදරේ ඉන්නේ මට මොනව කළත් අක්කලා ටිකක් ඉන්නකෝ ග්‍රැමෆෝන් තැටි අවධියේදී ආනන්ද සමරකෝන් සුනිල් ශාන්ත වගේ අය ගායනා කරපු අර සංවාදාත්මක ගීආර රැගත් ගීතයක් මේ. ඇත්තටම මේ ගීතයේ පද රචනා කරන්නේ පනාපිටියේ මර්වින් සේනාරත්න. අපි මර්වින් සේනාරත්නගේ නම අහලා තියෙනවා. බොහෝ බෞද්ධ ගීත ලියපු, ඒ වගේම වෙසක් දවස් වලට නිර්මාණය වන තොරණ විස්තර කවියෙන් ලියපු ගීතයෙන් ලියපු මොවින් සේනාරත්න කියන නම අපි අහලා තිබුණත් මේ ඈත අතීතයේ මම හිතන්නේ වසන්ත සන්දනායක වැනි අය නිසා තමයි මොවින් සේනාරත්න මේ ගීත රචනා ක්ෂේත්‍රයට ඇවිල්ලා තියෙන්නේ. ඒ මුල් අවධියේදී තමයි ඔහු පාවිච්චි කරේ පනාපිටියේ මොවින් සේනාරත්න කියන නම. මේ ගීත ඇහෙනකොටම අපිට මතක් වෙන්නේ අපේ ඊටාම ජනප්‍රිය විරිදු ගායන විරිදු සංවාද ගුවන්විදුලියේ කලකට ඉහත ඊටාම ජනප්‍රිය විශේෂාංගයක් වුණා මාසික රැඟුමට වගේම කුමන ප්‍රසංගයක් තිබුණත් ඒත විරිදු සංවාදයක් ඇතුළත් වුණා දැන් මේ තනු නිර්මාණයක් ඔහුගේ මේ අක්කේ ටිකක් ඉන්නකෝ නමින් පළ කරලා තියෙන වසන්ත සංගනායක සහ සහස් සංගනායකගේ ගීත එකතුවේ සඳහන් කරලා තියෙන්නේ පද රචනය සහ තනු නිර්මාණය මර්වින් සේනාරත්න කියලා තමයි සඳහන් වෙන්නේ. සමහර විට මේ විවිධ තනුවටම මේ ලියන්නේ ඇති ඒ ගායනයේදී බොහෝ වෙලාවට සර සඳනායක ඒ විවිධ ආර්මරකගෙන මේ තනුවත් නිර්මාණය කරලා තියෙනවා. අපිට මතකයි පාසල් අවදියේ ඉඳලාම ඊටාම ජනප්‍රිය ගීතයක් අදත් ඇහුවාම අපිට මතකෙ හිටින ඊටාම අපූරු අක්ක කෙනෙකුගේ මල්ලි කෙනෙකුගේ සංවාදයක්. මේ සරත් සඳනායක අපිට මතක හිටපු ගීතයක්. අපේ ගීත එකතුවේ ඔහුගේ ගීත රාශියක් තියෙනවා. ගුවන්විදුලි ගීත එකතුවේ. ඒ වායේ විවිධ ආරේ ගීත තියෙනවා. අපි තව ගීයක් අහමු. මෙයත් යුග ගීතයක්. මේ යුග ගීතය ගායනා කරන්නේ සරත් සඳනායක සමග යමුනා විනෝදිනි. පෙනස් දුන්නු අම්මා සතරඟ පායේ නොවැටි නිවන් දකින්න අම්මා විස්සන්තර රාජතුමනි රකින් අපේ අම්මා අප දන් දුන් කුසලෙන් ඔබ මෙතේ බුදුන් වෙන්නා යන්නේ කැලෑවේ සංතාපේ ආවේ අම්මාගේ දෝ සොයාලා යන්නේ කෙලෑවේ සංතාපේ ආවේ අම්මා එවි ගෝසොයාලා දූජක බමුණාගේ වදයිවසා ඉන්නේ පැලින්නෙලා පැලින්නෙලා රසඵල දැලගෙන දුන්නු අම්මා සතරන පායේ නොවැටී නිවන් දකින්න වෙක්සන්තර වෙක්සන්තර රාජ කුමලි රකින් අපේ අම්මා අප දන් දුන් මේ නිවන් දකින්නවා සංකර ජාතකයේ සිහියට නම් වනේ ගීතය ගායනා කළේ ලමුණා විනෝදිනී සමග සරත් සංගනායක. මෙය මව්ගුණ ගීයක් වුණත් ඒ තනුව ඒ තරම්ම මව්ගුණ ගීයකට උචිතද කියන ප්‍රශ්නේ නැගුණොත් බොහොම වේග රිද්මයකට මේ ගීතයේ තනුව නිර්මාණය කරලා තියෙන බව තමයි පේන්නේ. නැත්නම් වෙලාවට යම් යම් කාලවල ඒ ගීතවල ජනප්‍රියත්වය රැකගැනීමේදී ඒ ගීතයට අවශ්‍ය ධ්වනියෙන් එහාට ගිය තනු නිර්මාණය වෙච්ච බව අපිට විටින් විට පේනවා. ඔහුගේ ගීත අතර ඊටාම ජනප්‍රිය ගීතයක් තියෙනවා අපිට මතක හිටමු ඊටාම කංකලු ඊටාම මිහිරි මధుර ගීතයක්. මේ ගීතය ඇතුළත් උනේ 1968 ප්‍රදර්ශනය වුණු වහල් දූපත චිත්‍රපටයට. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළේ ශාන්ති අබේසේකර. මේ සංගීතය නිර්මාණය කරන්නේ ආර් මුත්තුසාමි. මේ ගීතය ජනප්‍රිය වුණාට මේ චිත්‍රපටය මම හිතන්නේ දැකපු අය ඉන්නවනම් බොහොම කලාතුරකින් ඇත්තේ. මේ වහල්දුපත කියන චිත්‍රපටය මහා පරිමාණයෙන් ප්‍රදර්ශනය වුණේ නෑ මම හිතන්නේ බොහෝ චිත්‍රපටි අපි බලලා තියෙනවා කලින් කාලට නිර්මාණය වෙච්ච හැබැයි තිරගත වෙච්ච හැබැයි මේ බොහෝ චිත්‍රපට අතර වහල්දුපත තිබුණේ නෑ මට මතක හැටියට මෙය මිලිමීටර් 16 චිත්‍රපටයක්ද කියලාත් මට සැක කරන්න හිතෙනවා හැබැයි මේ ගීතය නම් කාගේ සමන්පත්වල රැඳුණු අතිශය මధుර ගීතයක් අහලා බලන්න මේ ගීතය කොච්චර මිහිරිද මధుරද කියලා මේ පද රචනය කරලා තියෙන්නේ අපේ රටේ හිටපු විශිෂ්ට කවියෙකු වන මානෙල් පෙරේරා. මානෙල් පෙරේරා කියන්නේ අපට හිටපු විශිෂ්ට කවියෙකු වන තිහාරියේ පීටර් පෙරේරාගේ පුත්‍ර කවියා. මානෙල් පෙරේරා පුවත්පත් කලාවේදියෙක්. ඔහු දවස පුවත්පත් ආයතනයේ දීර්ඝ කාලයක් සේවය කරලා මීට වසර ගණනාවකට පෙර අපෙන් වියෝ වුණා. ඔහු තමයි මේ අපූර්ව පදමාලාව රචනා කරලා තියෙන්නේ. දයා හේමන්තා අබේසේකර සමග ගායනා කරන්නේ සරත් සඳනායක බව වේ ඔය දේශ මට දෙන්න ගීත පවසන්නකෝ ලොවමීරන රඟන්න මధుමීර රස ගොන්න ඔබ මාගේ අතීත නලරැල්ල දැඟලිල්ල පා ගීතය අහනකොට මට මතක් වුණේ ආර් මුත්තුසාමි සංගීතය නිර්මාණය කරපු ධම්දාස වල්පුර සහ ලතා ගායනා කරන ඔය බැල්ම ඔය කැල්ම නිල්කුල් නිතේ කියන ගීතය මම හිතන්නේ ආර් මුත්තුසාමිට මේ ගීතය නිර්මාණය කරපු තනුවම යෙදෙන්නේ නැති සමහර විට ඔය බැල්ම ඔය කැල්ම කියන තනුවේදිත් මොකද තමන්ගේම නිර්මාණයක සේයාවක් තවත් නිර්මාණයක් කරද්දී මතුවෙන්නට ඕනෑ තරම්ම ඉඩ තියෙන නිසා. මේ ගීතය පිළිබඳව මානෙල් පෙරේරා පුවත්පතකට ලියපු ලිපියක කියලා තියෙනවා. මේ ගීතය පසුව වෙනත් ගායක ගායිකාවන් ගායනා කළා. ඒ අතිශයින් ජනප්‍රිය වුණා. එය සරත් සම්දනායකට සිදුවන අසාධාරණයක් කියලා මේ ගීතය රචනා කරපු මානෙල් පෙරේරා ප්‍රකාශ කරලා තියෙනවා. සරත් සම්දනායක ගැන කතා කරනකොට ඔහු පසු කාලීනව බොහෝ ජනප්‍රිය චිත්‍රපටවලටත් ගායනයෙන් දායක වුණා. ඒ අතර ඊටාම ජනප්‍රිය වෙච්ච චිත්‍රපටයක් තමයි සිහින හතක්. සිහින හතක් චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කරේ ෂෙල්ටන් ප්‍රේමරත්න. දැන් මේ ගීතයටත් සරත් සඳනායක සමග විමල්ජී සාගර, සුජාතා අක්ෂනායක, රංජනී පෙරේරා ඇතුළු පිරිසක් සහභාගී වෙලා තියෙනවා. ෂෙල්ටන් ප්‍රේමරත්න කියන්නේ ඉතාම විශිෂ්ට සංගීතවේදියෙක්. ඔහුගේ තනුත් ඉතාම ජනප්‍රිය වෙනවා මියුරි මధుරයි ඉතාම දක්ෂෙක්. ඔහු දැනට විදේශගතව ජීවත් වෙනවා වියපත්ව. මේ ගීතය ශ්‍රී නිහාල් ජයසිංහ රචනා කරන්නේ සරත් සඳනායකගේ ගීත එකතුවට අපි කැමති මේ නවාරේ බටහිර ශෛලියේ මේ ගීතයත් ඔහු ගායනා කරලා තියෙන බව ඔබට මතක් කර දෙන්න මේ සීනාපත් චිත්‍රපටයේට සරත් සඳනායක සමග මේ සෙසු පිරිස ගායනා කරපු මේ ගීතයත් ඇතුළත් කරන්න අපි කැමතියි. ඔහුගේ ගායන කුසලතාව ඔබට හඳුනා ගන්න. Thank you. කරකටයි නරක දෙකට දුකට දපට දපට දුකට සාගරේ කල්ලවගේ සාගරේ කල්ලවගේ ජීවලති වාගේ නානිය වාගේ දිය වාගේ නාලිය වාගේ නානිය වාගේ දිය වාගේ පඳ තලාලා කලන ගඟක් වාගේ තොල් තුරක් දිගු රස පල වෙලක් වගේ නිල් කොමලි මල් කොමලි කොමලි මල් කොමලි මල් කොමලි කොමලි නිල වරල මේඝ වලා කුලක් වගේ මල් මල් මූලේ සත්තු තුවාගේ පීන ළමෙද කෝල හංස විලක් වගේ පදිමට අඳුර දඟර දමන කොමල ලිය කරුවට ආවින් පවා ගමන් කෙරෙන්නේ වෙන්නේ හොඳටයි නරක දෙක දුකට කැපට කැපට දුකට සාගරේ දශකයේදී ගායන ලෝකයට අවතීර්ණව විවිධ දස්කම්පා අද වෙන විට වියපත්ව ඈත ගමකට වී හුදකලාව ජීවත් වෙන මෙබඳු කලාකරුවන්ගේ මෙහෙවර අද පරපුරට මතක් කළ යුතු නිසා තමයි අද ජනරන්ජන ගීතුලින් සරත් සඳනායක කලාකරුවන්ගේ මේ ගීත කිහිපය ඔබ හමුවේ ලැබුවේ. Thank you. කලාත්මක ආනන්දයෙන් මුසු රසාලිත් ගීතකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ රසාලිත් ගීතකතුව අද ඔබ වෙත ඉදිරිපත් කරේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිරසරත්න කුරුවිට බණ්ඩාර ජනරංජනගේ නිෂ්පාදනය ප්‍රියන්තනීකම්ගේ හම්පත්.